ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්ම වික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ආදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත දේශනාවක් ආශ්‍රයෙන් තම ධර්ම කරුණු ගෙන හර දක්වන්න බලාපොරොත්තු වෙන්නේ සබ්බාසෝ සූත්‍රය කියන සූත්‍ර දේශනාව බොහෝ විට ඔයත් අහලත් තියෙනවා. ගාක් වෙලාට දේශනත් වෙන සූත්‍ර දේශනාව. ඉතින් සබ්බාසව සූත්‍ර දේශනාවේ පෙන්වන්නේ අපේ තියෙන මේ ආශ්‍රව එහෙම නැත්නම් කෙලෙස් කොහොමද ප්‍රහාණය කරන ක්‍රම කීපයක්. ඉතින් එතන හතක් පෙන්වනවා ඇත්තටම. ඉතින් මේ භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කළා tie. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි බුද්ධ ජයන්ති පොතේ තියෙන දෙවෙනි සූත්‍රයේ විදිහට තමයි මූලපරියාය සූත්‍රයෙන් පස්සේ තියෙන සූත්‍රය තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ සබ්බාසව සූත්‍රය. කලින්ම අපි දැනගන්න ඕනේ මොනවද මේ ආශ්‍රව කියන්නේ කියලා. ආශ්‍රව. නැවලා ඔයත්තු ගිහිලා තියෙනවානේ අය ආයුර්වේද එහෙම තැන් වලට ඒ වගේ තියලා නේද එක එක ආශ්‍රව කියලා. නෑ විකුණන් තියෙන බෙහෙත් වර්ග. ඒවා හදන්නේ කොහොමද? අර දේවල් පල් කරලා. ඒතර පල් කරලා තමයි ආශ්‍රව කියන ඒවා හදන්නේ. ඒ බෙහෙත් හදන්නේ. ඒතර ඒ පල් කරලා හදන හින්දා ඒවට ආශ්‍රව කියනවා. ඉතින් ඒ වගේම තමයි අපෙත් මේ කෙලෙස් ස්වභාවයන් පල් කරලා පල් කරලා පල් කරලා තියෙන නිසා පල්ලෙලා තියෙන නිසා සංසාරේම ඒ ස්වභාවයන් වලට කියන්නේ ආශ්‍රව කියලා. ඒ කියන්නේ ඒ තරම් කාලයක් ඒව පල්ලෙලා තියෙනවා. දැන් තෙලිජ්ජ පල්ලුනහම මොනවාද ඒකට කියන්නේ? රා කියනවා නේද? රා කියනවා. ආන් ඒ වගේ තමයි ඉතින් මේ පල්ලුනහම හැදෙන දෙයක්. අපෙත් එහෙම අපේ සසරේ අද නෙවෙයි අපි සෑහෙන කාලයක් හිතා ගන්න බැරි තරම් කාලයක් තිස්සේ අපි මේ ඉපදිපදි මෙරි මෙරි එන සංසාරක මේ විදිහට පල්ලෙච්ච කෙලස් ගොඩක් సంతානය ඇතුළේ තියෙන අපේ හිතේ. ඉතින් එන්නේ මේ තියෙනා වූ කෙලස් ස්වභාවය ග්‍රහණය කරන ක්‍රම කීපයක් මේ සූත්‍ර දේශනාවේ පෙන්වනවා. ඉතින් ඉතින් හුඟක් අදගත් සූත්‍ර දේශනාවක්. ඉතින් මේක එක පොඩි වෙලාවක දේශනා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මූලික කරුණු ටිකක් අපි දැනගන්න උත්සාහ කරමු. එතකොට ආශ්‍රව වර්ග අතන හතරක් පෙන්වන පින්නතුනේ. ඒ ආශ්‍රව හතර මේ සූත්‍රයෙන් තුනයි පෙන්වන්නේ උනට එතන ආශ්‍රව හතරක් තියෙනවා. ඒක තමයි කාම ආශ්‍රව, ඊළඟට භව ආශ්‍රව, ඊළඟට ditthි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා හතරක් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියලා දෙන්නම්. එතකොට තේරෙයි මේ පින්නතුන්ට. දැන් ඔයත් අපි තම මගුල් ගෙදරකට හරි කොහේ හරි පාරේ හරි යනකොට හරි Taman කැමති රසවත් කෑමක් දකිනවා. Taman රසවත් කෑමක් දකිනවා. අර හිත ඇතුලෙන් තියෙන කියනවනේ දෝන් ඕක කණ්ඩ කියලා මේක කෑවන හොඳයි කියලා එක. කියලා අර ඇතුලෙන් එකක් වෙනව නේද එහෙම එකක්. හ්ම් අපි හිතන Taman කැමති ප්‍රියමනාප කාන්තාව පුරුෂයෙක් දැක්කාම අර ඇතුලෙන් කියන්නේ ඒ දිහා බලන්න කියලා වගේ එකක්. එයා දිහා බලන්න නැත්තම් නිකන් අර අපිට අවස්ථාවක් දීලා කෙනකන් හිත කියනවා නැති වෙයි ඉක්මනට බලලා ඒකේ තියෙන නිමිති අනුනිමිති ගන්න. අර කෑමේ ඒක ඉක්මනට ගිහින් කන්ද. අර හිත ඇතුලෙන් කියන ස්වභාවයක් තියෙනවානේ. ඒක තමයි සංසාරේ මෙච්චර කාලයක් අපි අර ඒ වගේ රූප වලට ඒ වගේ දේවල් වලට අපි සසරේ වැරදි විදිහේ දෘෂ්ටියක් දීලා තියෙනවා. මොකක්ද ඒ වැරදි දෘෂ්ටිය? ඇත්තටම තියෙන අසුබයක්නේ. අපේ කය ගත්තොත් අසුභයක්ද නැන්ද? දෙතිස් කුණුපය කියන්නේ අසුභයක්. එතකොට මේ අසුභය කියන දෙතිස් කුණුපයට අපි කියනවා මේක ලස්සනයි කියලා. ඒකනේ අර බලන්න කියලා කිත්ත කියන්නේ. එතකොට මේ දෙතිස් කුණුපයට ලස්සනයි ලස්සනයි කියලා තියෙන අදද? නෑ. සංසාරේ සෑහෙන කාලයක් තිස්සේ නම් තමයි ඇතුලෙන් කියන්නේ ආ බලපම්බ කැමති කෝ එන්නේ ඔක බලපංක මේ කැමති එක තියෙන්නේ කාපං කියලා වගේ හිත ඇතුලෙන් එන එකක්. එතකොට ආන් ඒක තමයි ditthi ආශ්‍රවය කියලා කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ditthi ditthi ආශ්‍රවය. මොකද වැරදි දිෂ්ටියක් නැරන් තේන එක කියන අසුබ දෙයක් සුබයි කියලා. ඔය වගේ දිට්ටි ගොඩක් තියෙනවා. මේ අසුබ දෙයක් සුබයි කියලා දිට්ටියක් කරන් තියෙන. ඉතින් දිට්ටි ආශ්‍රවයක් තියෙනවා. ඒ වගේම දැන් අපි ඒක ගිහින් කනවා කියනකොට කෑම. එතකොට දිවට රසයක් එනවා නේද? දැන් කනකොට මොන හරි කෑම කන්න කියලා දැන් මේක රසයි කියලා. දැන් කෑම වුණත් අසුබයක්නේ. දැන් මේ දාහනෙ ගත්තා. දාහනෙ ගත්තට පස්සේ දැන් ඒවා මේ ශරීරය හරහා එළියට යන්නේ මොන විදිහටද? අසුචි. මල මුත්‍ර මේ දෙතිස් කුණුපෙන් අපි සම්පූර්ණයෙන්ම එළියට දමන්නෙම අරවා මේ අර තියෙන ආහාර විදිහට නෙවෙයි. එහෙනම් ඒවත් ඇවිල්ලා අසුබයි. එහෙනම් අසුබ දෙයක් තමයි රස කෑම කියලා අපි කියන්නේ අර කලින් තියෙනකොට. එතකොට වැරදි දිට්ඨියද නැන්ද ඒක? වැරදි දිට්ඨිය. එහෙනම් වැරදි දිට්ඨියකින් අරගෙන මොන වැරද්දක් අපි කරලා තියෙනවා නේ එතනදී. එහෙනම් මේ වැරදි දිට්ඨියෙන් අරගෙන තමයි අපි අර දිට්ඨි ආශ්‍රවය හදලා තියෙන්නේ. ඒක අද හියක හදපු එකක් නෙවෙයි. සතරේ සෑහෙන කාලයක් හදපු එකක්. ඒ වගේ වැරදි ගොඩාක් තියෙනවා මම ওই දෙකක් කිව්වේ. ඉතින් තේරුම් ගන්න වෙලාව විදිහට. එහෙනම් ditthya ආශ්‍රය තියෙනවා. එතකොට ditthි ආශ්‍රයේ ඒ එතන දැන් එයා කන්නේ නැහැ. ඒක ස්පර්ශ කරන්නේ නැහැ තාම. ඈ දැන් අර කෑම ගිහිල්ලා ස්පර්ශ කරනවා කියලා කියන්නේ දිවේ තියාගන්න එපේ. අර හිතනවා විතරයි. මේක කන්න ඕනේ කියලා අර එහෙම හිතනවා රස කෑමක් තියෙන්නේ. දැන් ඔක තේරෙනවා ගොඩක් කට්ටිය දැන් පොලිමක වගේ ඉන්නවා නම් කෑම ටිකයි තියෙන්නේ නා. මොකද්ද හිතෙන්නේ? ඈ තව චුට්ටයි කෑම තියෙන්නේ. ටික දෙනා ඉන්නේ. <laughs> මොකද්ද හිතෙන්නේ? ඉක්මනට මං ගිහිල්ලා අර කට්ටියට කලින් කන්න ඕනද නැද්ද කියලා හිතනවද නැද්ද? ආන් ඒක තමයි අර කියන්නේ මේක රසය මට දැන් නැති වෙනවා අහිමි වෙනවා. හිත ඇතුලේ කියනවා මේක. අන්න ඒක තමයි දිට්ඨි ආශ්‍රවේ. ඉතින් අර ගෑන ළමයා පිරිමි ළමයා දිහා බලන් හිටින්නේ ඒක තමයි. ඉතින් එතකොට මේ අසුබ දේ සුබයි කියලා අරගෙන තියෙන මේ ආශ්‍රවය සෑහෙන කාලයක් ඉඳන් ආහාර ඔක්කොම මේ කබලින්කාර ආහාරයේ ස්වභාවය තියෙන තැන. ඒකත් එක්ක අරගෙන අනිත් ඒවත් අර ඇරන් තියෙන ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට මේ ditthi ආශ්‍රවය හැදිලා තියෙනවා. එතකොට අපි ඒක කනවනේ කනකොට දිවට රහක් එනවනේ. ආන් ඒ රසත් එක්ක ඇලීමක් එනවද නැද්ද? අන්න ඒ රසට අපි යම් කිසි අගයක් දෙනවද ගින් දිගට. ඒකත් පල් වෙනවා. දැන් කාලා කාලා මේක මාර රහයි කියලා අපි එහෙම කියන්නේ දැන්. ඒකත් පල් වෙනවා. ආන් ඒකට කියනවා කාම ආශ්‍රය කියලා. තරහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ඔයෙන්නේ ගන්න ওই ටික. එතකොට ඒවට කියන කාම ආශ්‍රව. ඊළඟට ඊළඟ කාරණාව තමයි දැන් මේ මේ තියෙන දේ දැන් මේක කනවනේ දැන් කෑවට පස්සේ මේක දිගටම මේක පවත්වාගෙන යන තමයි දැන් මෑගේ තියෙන කැමැත්ත. ඒ කියන්නේ මම හෙටත් කනවා. හෙටත් මේ විදිහට කනවා, අනිද්දාත් කනවා, මෙහෙම කනවා. දැන් ඒක දිගටම තමන්ගේ ජීවිතේ කොටසක් වෙලාද නැද්ද? දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ රස්සාවක් කරගෙන මොන හරි කරලා සල්ලිටියක් හම්බ කරගෙන දරුවෝ හදාගෙන මේ මම මෙහෙම තමයි ජීවත් වෙන්නේ කියලා ක්‍රමයක් අදාළව තියෙන්නේ නැද්ද දැන්? හදාගෙන ඉන්නව නේද? ආන් ඒක තමයි කියන්නේ. ඒක දැන් ඒක පදන් වෙලා තියෙන්නේ දැන්. ඒක අද ඊයක නෙවෙයි කුරුල්ලා වුණත් ඒක කරනවා. දැන් මම ගෑම් කූඩුවක් හදලා ඉවරලා මේ පිටතර දාලා මෙහෙම කරලා පැටවරකිනවා. ඒක ඒක තමයි යාගේ භාවය. අර ස්පර්ශයෙන් ලබාගෙන ජීවිතේ ඉන්නවා කියන එක. ඒකට කියන්නේ භව ආශ්‍රවය කියලා. ඉතින් ඔය ඔක්කොම අවිද්‍යාවනේ. එහෙනම් මේ ඔක්කොම මොනවාද? අවිද්‍යාව. මේ ඔක්කොම බැහැගන්නේ මොන ආශ්‍රවයේද? අවිද්‍යාව ආශ්‍රවයත් එක්ක බැඳෙනවා. ඉතින් මෙන්න මේ ආශ්‍රව ස්වභාවය, ඒ කියන්නේ අවිද්‍යාව භාගතුන් වහන්සේ පෙන්නනවා මේ ඔක්කොම ආශ්‍රවයන් වලට දැන් අවිද්‍යාව කියන එකේ මූලාශ්‍රය පටන් ගන්නෙත් ආශ්‍රව වලින් කියලා. අවිද්‍යාව පටන් ගන්නෙත් මොකෙන්ද? ආශ්‍රෝලින් පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්චය සංඛාරණ කියන්නේ නමුත් අහන අවිද්‍යාව පටන් ගන්නෙ මොකෙන්ද කියලා ඒ සම්මාදිට සූත්‍රයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන. ඒතර කියන අවිද්‍යාව පටන් ගන්නෙම නැන්ද ආශ්‍රවලින්. ආශ්‍රව පටන් ගන්නෙ අවිද්‍යාව. එතනම කැරකෙනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අවිද්‍යාව. ඉතින් මේක තමයි තියෙන්නේ. එහෙනම් දැන් මේ ආශ්‍රව නැතිකරන්න භාගතුන් වහන්සේ පෙන්නනවා මේකේ ක්‍රම හතක්. ඉතින් මේ සූත්‍ර දේශනාව මේක දේශනා කරන්නේ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කෙනාට. කාටද දේශනා කරන්නේ? නුවණින් මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට තමයි මේක දේශනා කරන්නේ. එහෙනම් එහෙම හිතන්න අර මේ ඔහේ ඉන්න කෙනෙකුට නෙවෙයි යම් කිසි දෙයක් විමසන නුවණක් තියෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙකුට තමයි මේ විදියට පුළුවන් එන්නේ. එතකොට එයා මේ භාගතුන් වහන්සේව භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දකින්න ඕනේ. එතකොට බුද්ධ ආදී උතුමන් වහන්සේලා මුණ ගැහෙන්න ඕනේ, හම්බෙන්න ඕනේ, ඈ සම්මුඛ වෙන්න ඕනේ. සම්මුඛ වෙලා ඒ ධර්මය අහන්න ඕනේ. ධර්මය අහලා ඒ අනුව යෝනිසෝ මානසිකාරයේ පිහිටවන්න ඕනේ. අන්න එහෙම කරන කෙනා මේක දිගට කරගෙන ගියොත් අර එහෙම යන කෙනාට විතරයි තමන්ගේ ආශ්‍රව ප්‍රහාණේ කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ආශ්‍රව නැති ආශ්‍රවත් මොකද වෙන්නේ? ඇති වෙනවා තියෙන ආශ්‍රව වැඩෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් එහෙනම් මේ පින්නත් පිරිස කල්පනා කරන්න ඕනේ අපි මොකද්ද කරන්න ඕනේ එහෙනම් බුදුහාමුදුර දේශනා කරපු විදිහට මොකද්ද මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න කරන්න ඕනේ. ඒකේ පළවෙනි කාරණාව විදිහට වෙන්නේ ආශ්‍රව මේ දස්සනා පහතබ්බා මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් දර්ශනය ඇති කරගෙන. මොකද දර්ශනය ඇති කරගන්නේ දර්ශනය ඇති කරගන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. පළවෙනි සැරේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ සෝවාන් මාර්ගඵලයේ. ඊට කලින් අපි නිකන් දැනගන්න විතරයි. දැන් ඔයගොල්ලෝ ඔයත් දන්නවා දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධ ගාමිනී පටිපදාව කියලා ඕවා ලියන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන්. නමුත් ඔක දැකගන්නේ පින්නතුනේ එක චිත්තක්ෂණයකදී. එක චිත්තක්ෂණයකදී තමයි මේක අවබෝධ කරන්නේ. එහෙනම් ඒ අවබෝධ කරන තැනට හිත මෙහෙවන්න ඕනද නැන්ද අපි? එහෙනම් මෙහෙවන කාරණේ කියලා දෙන්නේ කවුද අපිට? අන්න කියලා දෙන්නේ අන් අර ආර්යයන් වහන්සේලා. ඒකනේ කිය බුද්ධ ආදී උතුමන් වහන්සේලා මුණ ගැහෙන්නේ කියලා. තුන්වහන්සේලා කියනවා මේ යන පාරක්. මෙන්න මේ විදිහට ගිහිල්ලා ඒ උතුමන් වහන්සේලා මුණ ගැහිලා ධර්මය අහලා ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? පැහැදෙනව නේද? එතකොට ධර්මයේ දේශනා කරපු උත්තරමයටත් පැහැදෙනවද නැද්ද අපි එතකොට? කවුද දේශනා කරේ? බුදු පියාණන් වහන්සේ. එහෙනම් ඒක අනුගමනය කරන සංඝයාටත් පැහැදෙනවද නැද්ද? පැහැදෙනවා. එහෙනම් මේ පැහැදීම අත්‍යවශ්‍ය නැත්te යන්න බෑ. එහෙනම් ඒ ධර්මයට පැහැදිලා ඔන්න අපි ඉදිරියට යන්න ඕනේ. එහෙනම් ඒ පැහැදීම ශ්‍රද්ධාව ඕනේ. එහෙනම් ශ්‍රද්ධාව පදනම් කරගෙන කියනවා එහෙනම් ඒ ශ්‍රද්ධාවෙන් දේශනා කරන භාගතුන් වහන්සේ මේක දුකයි. මේ ලෝකය දුකයි කියලා දේශනා කරනවා. මොකක්ද දුකයි කියලා කියන්නේ අපි හැම කෙනෙක්ම ඉපදෙනවා, ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ආයෙත් ඒකමයි. ආයෙත් ඒකමයි. නිකන් අර මේ මම හැමදාමත් කියනවා වගේ අපි නිකන් අසූචි වලක ඉන්න පණුව වගේ. ඒකෙම ඉපදෙනවා, ඒකෙම දිරනවා දිරනවා කියන වයසට යනවා ඒකෙම ලෙඩ වෙනවා ඒකෙම මැරෙනවා ආයෙත් උපදින්නේ කොහෙද ආයෙත් ඒකෙමයි දැන් ලබන භවයේ මිනිසෙක් හරි දෙවියෙක් හරි මොකෙක් වුණත් ආයෙත් උපදින්නේ අර අසුචි වල ඒ කියන්නේ මේ දුක තියෙන තැනම උපදින්නේ එහෙනම් දුක නැත්තේ ඔකෙන් අසුචි වලින් එළියට එන්න ඕනේ ඒක තමයි නිවන එහෙනම් දැන් මෙන්න මේ තියෙන දුක තියෙන තැන අපි දිගින් දිගට දිගින් දිගට ඉන්නවා කියලා කියන්නේ ඒක නැවත නැවත නැවත නැවත අපි අපිටම කරගන්නා වූ අතුරුකමක් වගේ වැඩ. හ්ම් ඒ වුණාට ඉද්දීන රැ වෙනකම්ම කරන්න හිතෙන්නේම Taman නැවත නැවත දුකටපත් වෙන එකයි. ඇයි අර අර ස්වභාවයේ හිතේ තියෙන ඒවා හොඳයි කියලා ආශ්‍රයින්ද. ඉතින් ධර්මය අහපු කෙනා ඔන්න බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහනවා. ඉතින් අහපු කෙනා මොකද කරන්නේ? මේ මේ ධර්මයේ තුල මේක දුකයි. එහෙනම් දුක නම් මේ දුක නැති තැනකට ලෝකයේ දුක නම් දුකට පැහැදෙන්නේ නැහැ. දුක අත්හරින්න හිතෙනවා. දුක ඇති වෙන කාරණාව තේරුම් ගන්න. මොකෙන් දුක ඇති වෙන්නේ? තණ්හාවේ. තණ්හාව නැති කරන්න ඕනේ එහෙනම්. එහෙනම් නිවනට තමන්ගේ හිත යොමු කරන්න පටන් ගන්න. එහෙනම් ඒ සඳහා වෙන සීලයක හික්මෙනවා. එහෙනම් ශ්‍රද්ධාව ප්‍රදානම් කරගෙන මොකද කියන්නේ? ධර්ම දේශනා කරපු ඒ ධර්මය කියලා දුන්න උත්මයා කියලා දෙන විදිහට හික්මෙනවද නැද්ද? හික්මෙනවා. ඇයි යන්න ඕන තැන දැන් පේනවනේ යාට. යාට අසුචි වලේ ඉන්න තැන කියන පෙවුනට පස්සේ යාට හිතෙනවා මේකෙන් නම් ගොඩ යන්න ඕනේ. එහෙනම් මං ඉක්මෙන්න ඕනේ. එහෙනම් සීලයක පිළිටනවා. ඉතින් සීලයක පිළිටුවාම එතන එහාගේ කයයි වචනේ සංවර වෙනවා. එතකොට කය වචනේ සංවර වෙනවා කියලා කියන්නේ ඔය ප්‍රාණඝාතය, අදත් අධහනේ, කාමී වර්ධ හැසිරීම ඔය ටික නැති වෙලා යනවා. ඒක අයින් වෙනවා. ඒ වගේ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලාප අයින් වෙනවා. එහෙනම් දැන් සංවර මොනවාද? කය සංවරයි, වචනය සංවරයි. තව එකක් සංවර නෑ මොකද්ද? හිත. කෙලස් තියෙනවා. එතකොට හිත තියෙනවා, හිතේ තියෙනවා මොකද්ද? කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. එහෙනම් ওই දෙක සංවර වුණොත් තමයි හිතේ සමාධියක් ඇති වෙන්නේ. තේරුණා නේද? එතකොට සද්ධාවෙන් මොකේද දෙකේ සද්ධාවේ ඊ සීලයට ගියා. සීලය කියන්නේ විරියක් ඕනේ. දේ කියලා දෙන විදිහට යනවා. ඊට පස්සේ ඒ විරිය පදනම් කරගෙනම සීලය පදනම් කරගෙන සමාධියක් අදා ගන්නවා. එහෙනම් සමාධියෙන් අර උපේක්ඛාසහගත චිත්තයක් තමන්ට ආවන නීවරණ යටපත් කරගත්තා නම් නීවරණ යම් ප්‍රමාණයකට හරි අයින් කරා නම් ඔන්න ලෝකයේ ඇත්ත හොඳට පේනවා දැන් එයාට. මොකද ලෝකයේ ඇත්ත මෙන්න දුක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධ පැවැත්මමයි මේ තියෙන දුකමයි. ඒක දුක නේද? මේකට හේතුව මේ තණ්හාව. මේක දිගින් දිගට දිගින් දිගට අරගෙන යනවානේ. එතකොට මෙතන සතෙක් පුජ්‍යලයක් මම එක්ක ඉන්නවා කියලා මේ බොරුවක් නෙදාගෙන තියෙන්නේ. වෙන් කර කර කඩ කඩ බලනවා මේක. මේ පැවැත්ම කියන විදිහට බලලා නාම රූප වෙන් කරලා බලලා ඊට පස්සේ මේක දාන තිලක්ෂණයට. මොකක්ද තිලක්ෂණය කියලා කියන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුකයි අනාත්මයි. එයාට තේරෙනවා මේ හේතු නිසා හටගන්නේ. හේතු නැත්තම් හටගන්නේ එහෙනම් හේතුවක් තියනවා නම් හටගන්නේ නේද ඕන දෙයක්. හේතුවක් නැත්තම් හටගන්නේ නැහැ. එහෙනම් මේව ඔක්කොම අනිත්‍යයි. මේ සංස්කාරයන් අනිත්‍ය බව තේරෙනවා. මේක දුක්ඛ බව මහා පිළීමක් නේ තියෙන ජීවිතේ. දැන් මේ වෙනස් වීම නිසා අපිට මේ ඉඳගෙන තින්න පුළුවන් අපිට හරියට. මේ තියෙන රූප ඔක්කොම වෙනස් වෙන හින්දා නේද මේ රිදෙන්නේ බඩගින්න දැනෙන්නේ පිපාසය දැනෙන්නේ කබ්බය එන්නේ ඔක්කොම දුකද නැද්ද එහෙනම් අපිට වෙනස් වීම නිසාම හැම වෙලෙම පීඩාවකටපත් වෙනවා නම් ඒක දුකයි අපේ පැවැත්මම දුකයි කියන්නේ ඒකයි එහෙනම් ඒක තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙනවා තමන්ගේ පාලනේ නෑ අපේ පාලනේ තිබ්බන එක කිපෙස් ගහක්වත් පැහැින්න දෙන්නේ නැහැ අපි හ්ම් අපේ පාලනේ තිබුණා නම් එක ලෙඩක්වත් හැදෙන්න දෙන්නේ අපේ කයට. ඒ වුණාට වෙනවනේ කාටවත් මැරෙන්න දෙයිද අපි හැමන? ඈ මගේ හොඳම හිතවත් කට්ටියට ඥාතීන්ට අම්මලා තාත්තලාට මැරෙන්න දෙන්නේ නැම. නමුත් එහෙම බෑ. ඒක තමයි මේ කන්ට්‍රෝල් නෑ අපිට ඕන විදිහට නෙවෙයි. ඒ ධර්මතා ධර්මතා වලට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා මිස අපිට ඕන විදිහට වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ ධර්මයේ මෙයාට මේක ඔළුවට වැටුනහම මෙතන අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍යය. එක අවස්ථාවක් වෙනවා එක චිත්තක්ෂණයකදී මෙන්න මේ චතුරාර්ය සත්‍ය තේරෙනවා. අර කියලා දෙන විදිහට යනවා. අන්න දර්ශනේ පහළ වෙනවා. එහෙනම් දර්ශනේ පහළ වෙනකොට එයාගේ අර මම මගේ කියන එකක් තිබුණා නම් ඒක කැඩෙනවද නැද්ද? කැඩිලා යනවනේ. සක්කාය දිට්ඨිය කැඩෙනවා. තව ඒකේ අර ආත්ම දිට්ඨියක් ඉතුරු වෙනවා. නමුත් මූලිකව සක්කාය දිට්ඨිය කැඩෙනවා. සීලබ්බත ප්‍රාමාසය කැඩෙනවා. විචිකිච්ඡාව කැඩෙනවා මේ ඔක්කොම කැඩිලා යනවා මේ තුනම සංයෝජන. අන්න දර්ශනේ. එහෙනම් දර්ශනයේට මොකද්ද කරන්න ඕනේ එහෙනම්? මොකද්ද කරන්න ඕනේ? අන්න අර කල්යාණ මිත්‍ය හම්බෙනවා පරතෝ ഘോഷය කියලා කියන්නේ ඒකට. හම්බෙලා ඒ ධර්මය අහලා යෝනිසෝ මානසිකාරය කරනකොට දර්ශනේ පහළ වෙනවා. ඒක ඒ කියන විදිහට කරගෙන යන්න ඕනේ. ඒක එතනත් යම් වැඩිවීමක් හිතේ තියනවද නැද්ද? ඒක දිනු කර ගැනීමකට තමන්ගේ හිතපත් කරන්න ඊවරණයටපත් කරගෙන. දැන් භාගතුන් වහන්සේ කාලේ නම් ගොක් දක්ෂයයි හිටියා. භාගතුන් වහන්සේ කාලේ දක්ෂයයි ඉන්නවා කියලා කියන්නේ ඒක දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පද දෙකයි කිව්වේ. "යේ ධම්මා හේතුප්පබව තේ සංයේතු තථාගතවහව" කියලා ඒ ඒ ගාථාවේ පද දෙකයි කිව්වේ. සෝවන් වුණාද නැද්ද? ඈ උපතිස්ස පරිබ්‍රාජකයා සෝවන් වුණා. එච්චර ඒ කියන්නේ කල්ප අසංකේය කල්පයකුත් කල්ප ලක්ෂයක් පුරුපුත්ත මේක නේ. ඉතින් ඒ වගේ සරිපුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අයට අයම ටක් ගාලා පුළුවන්. නමුත් ඒ අර නීවරණ යටපත් වෙලා නැති අදාළ කාරක ධර්මෙන් පිරීලා නැති අයට කාලයක් මේක මොකද කරන්න ඕනේ. මේ දර්ශනය හිතේ අහලා තැම්පත් කරගෙන කරන්න ඕන. අන්න දර්ශනේ පහළ වෙන එක අවස්ථාවකදී. ඒක දිගට යෝනිසෝමනසිකාරී ඉන්න ඕනේ. ඒක තමයි දස්සනා පහතබ්බා කියලා කියන්නේ. එහෙනම් දර්ශනයෙන් ඒක පහල යම් කිසි අවස්ථාවක දර්ශනයෙන් පහ වුණා නම් නැවත කවදා සතර පායට යන කෙලෙස් එකක්වත් අය එයාගේ හිතේ ඇති වෙන්නේ නැහැ පින්නතුනේ. සතර පායට යන කෙලෙස් එකක්වත් ඇති වෙන්නේ නැවත උප්පත්ති උපරිම නැවත සකස් වෙන්නේ ආත්ම භාව හතකට විතරයි. මොනතරම් බාහන අවබෝධයක්ද කියලා එතන. සුගන් කවදා දුගතිගාමි වෙන්නේ නැහැ යා. ඉතින් දර්ශනය ඇති කරගත්තා එහෙනම් ආන්ගේ දර්ශනයට එහෙනම් අනිවාර්යෙන් කල්යාණ මිත්‍යා මග පෙන්වනවා. මග පෙන්වීමෙන්මයි යන්න තියෙන්නේ. ඉතින් දැන් හුඟක් තියෙනවනේ අර බනහල තම සෝවන් වෙන්න තියෙන්නේ කියලා කියන්නේ. බනහලා නිකන් ඉන්න බෑ. බනහලා මොකද කරන්න ඕනේ? ඒ අනුව හිත පිළිපත් ගන්න ඕනේ. නීවරණ ටික යටපත් කරගෙන මේ හිතට කාවත් දන්න ඕනේ මේ වැඩේ. එතකොට එහෙම පෙර බණ විතරක් අහගෙන ඉන්නකොට ඒ ඔක්කොම සම්පූර්ණම ඒ උග්ගටිතඤ්ඤ පොජ්ජල ඉස්සර හිටියා. දැන් මහන්සි වෙන්න ඕනේ. මේ දර්ශනය ඇති කරගන්න. එහෙනම් දර්ශනයෙන් වන්න පුළුවන්. දැන් දර්ශනය ඇති කරගත්තට පස්සේ ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා තව එකක් තියෙනවා ආසවා සංවරා පහතබ්බා කියලා. මොකද්ද ආසවා සංවර සංවරයෙන් අපිට පුළුවන්ලු මේ පුළුවන් කියලා කියනවා මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න. මොනවා සංවර කරනවා කියලා කියන්නේ සීලේනේ. මෙතන පෙන්වන්නේ පින්නතුනේ ඇත්තටම ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය තමයි ගොඩක් ගැඹුරින් මේ පෙන්වන්නේ. සංවරය ඇති වෙන්නේ අර දර්ශනයත් එක්ක. දැන් අපි හිතමු මෙහෙම හිතන්නකෝ. දැන් මම පෙන්වන්න තව ටිකක් ගැඹුරට. දැන් මේ ලෝකේ ඉන්න සියලුම සත්වෝ ඉන්නේ දුකේ නම් මමත් දුකේ පණුවක් දුකේ බල්ලක් දුකේ ඔක්කොම ඉන්නේ අර අසුචි වලේ වගේ දුකේ නම් ඒකෙම ඉපදෙනවා ඒකෙම ගෙවල් හදනවා ඒකෙම මැරෙනවා ඒකෙම බබල් හදනවා ඔක්කොම ගල ඒකෙම අය අච්චාරුවක් වගේ ඔහේ ඉතින් හැමදාම ඉච්චරයි දැන් මේ දුකේම ඉන්නවා කියලා දැනගත්තනම් අනේ මට මේ සියලු සත්‍යෝම මේ දුක දැක්ක කෙනාට අවබෝධ වෙච්ච කෙනාට හිතෙනවද නැද්ද මේ සියලු සත්‍යෝම මේ දුකෙන් අත මිදෙත්වා කියලා. දැන් බුදුහාඳුර මේක දැක්කද නැද්ද? දැක්ක හින්දානේ මහා කරුණාව ඇති වුනේ. ඒ කියන්නේ අපි මේ තරම් මේ යනවා මේ සත්‍යෝ මේ සංසාරේ කියන දේ අහන්නේ නැහනේ. ඔහෙ යනවා. ඉතින් බුදුහාමුදුරු කරන් දෙයක් නැහැ කිව්වා. ඉතින් පුළුවන් කට්ටිය තේරෙන අය ටිකක් ඉන්නවා. ඉතින් මේක දැක්කාම බුදුහාමුදුරු මහා සංවේගයක් ඇති වෙන මේ සත්‍යය මේ සංසාරේ යනවා කියලා. ඉතින් අර ටිකක් හරි අවබෝධ වෙච්ච කෙනාටත් එහෙම වෙනවද නැන්ද? එනවා. දැන් අපි මේ ධර්ම දේශනා කරන්න ඉන්නත් ඇයි? ඔය ඇත්තන්ට මේකේ බුදුහාඳුරන්ගේ බණපදයක් හරි අපිට පුළුවන් විදිහට බුදුහාඳුරු කියපු විදිහට අපිට කාටවත් කියන්න බෑ සාරිපුත්තු හාඳුරන්ටවත් බෑ එහෙනම් අපිට පුළුවන් විදියට පොඩ්ඩක් කියලා දීලා මෙන්න මේ දුකෙන් අත මිදෙන්න පොඩ්ඩක් හරි උදව්වක් කරන්න අපිට පුළුවන් විදියට. උපකාරයක් කරන්න. අන්න ඒකට කරුණාව කියලා කියනවා. මෛත්‍රිය කියලා කියනවා. දැන් එහෙම ඉන්න කෙනෙකුට පුළුවන්ද ඒ හිතේ ඇතුලේ අර අවබෝධය තියනවා නම් සතු මරන්න පුළුවන්. හිතන්නවත් බෑ අයියේ. අන්න දැක්කද සංවර වෙන හැටි. එන අර දර්ශනය තියනවා නම් සංවර වෙනවද නැද්ද? හිතන්නවත් බෑ. සතෙක් මරන්න තියා මරන්න හිතන්නත් බැරි තරම්. නමුත් එයා ඉතින් ප්‍රාණඝාතයේ වැරදීමකින් වගේ වෙන්න පුළුවන්. නමුත් අර හිතලා ගිහින් මදු රටෝලා එහෙම කරලා එහෙම ප්‍රාණඝාතය කරන්න එයාට හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම ලෝකයේ තියෙන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මගේ කියලා ගොඩ ගැහුවත් ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්මද නැද්ද? එහෙනම් එයාට හිතෙනවද හොරගම් කරන්න? හිතෙන්නේ නැහැ. එතකොට මේ මේ කයවල් කියනේ අසෝචි ගඩවල් කියලා මෙයා දැකලාන් තියෙන්නේ. එයාට හිතෙනවද මේ කයවල් එක්ක කාමයේ වරද හැසිරෙන්නද? හිතෙන්නේ නැහැ. බොරු කියන්නේ හිතේද එයාට? හිතෙන්නේ නැහැ. දැන් සංවර වෙනවද නැද්ද නිකම්? අන්න අර දර්ශනයේ තියෙනකොට ඒ දර්ශනයේ තුලින්ම තමයි මේ සංවරය එන්නේ. ඒක තව ගැඹුරින් ගත්තාම ඇහැ සංවර වෙනවා. කොහොමද ඇහැ සංවර වෙන්නේ? දැන් ඇහැ නිසා නේද නැවත ආශ්‍රව හටගන්නේ. දැන් ඇහි රූපයක් බල ලස්සනයි හොඳයි කියලා අර ගත්තර මම අර කිව්වේ මුලින්ම ආශ්‍රව ඇති වෙන හැටි. ඈ රූපය දැක්කනම් අන්න හොඳයි කියලා ඒක ස්පර්ශ කරන්න යනවා, කන්න යනවා, මගේ කරගන්න යනවා. කොහෙන්ද යන්නේ? ඇහෙන්ද නැන්ද? ඇහෙන් රූපකි පෙන්න පෙන්න යනවා. චිත්‍රපටි පෙන්නනවා, නාට්‍ය පෙන්නනවා, එක එක ඒවා පෙන්නනවා, රූප පෙන්නනවා. දැන් කාමරේට එළාම ටික දවසක් ඉන්නකොට මොකද කියන්නේ? ගෙදරට එලා හැම කොහෙවත් යන්න නැතුව හිටපුවා මොකද හිත කියන්නේ? ඈ? ගෙදරම ඉන්න මහත්තයාටත් බයිලා මේ මිනිස්සයා මාව කොහෙවත් එක්කවත් යන්නේ ඇයි අර රූප හම්බෙලා නෑ. රූප බලන්න පුදුම ආසාවක් පුදුම කැමැත්තක් තියෙන. දැන් මේක දන්න කෙනාට මොකද වෙන්නේ? දැන් මෙයාට පෙන්වන්න ඕන දියැලි පෙන්වන්න ඕනේ. මාළු පෙන්වන්න ඕනේ. මුහුදවල් පෙන්වන්න ඕනේ. නේද? එක එක දර්ශන පෙන්වන්න ඕනේ, සත්තු පෙන්වන්න ඕනේ, කය බබාල පෙන්වන්න ඕනේ, මල් පෙන්වන්න ඕනේ. නැතුව බෑ. එහෙනම් අර නුවණින් මෙනෙහි කරේ නැත්නම් යෝනිසෝමනසිකාරේ නැත්නම් ඇහැ අසංවර වෙනවද නැද්ද ඇයි? ඇහැ අසංවර වෙලා නැවතත් අර කාමාශ්‍රව, භවආශ්‍රව වැඩෙනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවර වුණා නම් එහෙම වැඩෙන්නේ නැති බව තේරෙනවා. එහෙනම් දැන් පැහැදිලි නේද මේ කාරණා? එහෙනම් දැන් ඔන්න කාරණා දෙකක් කිව්වා. මොකද්ද? දර්ශනයෙන් ප්‍රහාණය කරනවා ඊළඟට ආශ්‍රව අනිත් එක තමයි සංවරයෙන් ප්‍රහාණය කරනවා. මොකද සංවර කරන්නේ? ඇහැ කන දිව නාසය. ඊළඟ තමයි ආසවා පටිසේවනා පහතබ්බා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පරිහරණය කිරීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ආශ්‍රව ශේ කරන්න පුළුවන්. හ්ම් පටිසේවනා පහතබ්බා. ඉතින් ඒ කියන්නේ පරිහරණය. අපිට ප්‍රධාන ජීවත් වෙන්න ඕනේ දේවල් හතරක් බුදුහාමුදුරු පෙන්වනවා වික්ෂුන් වහන්සේට. ඔයාලත් ඒකට අනුරූපව ගලප ගන්න. ඒ හතර තමයි ආහාර. අපිට කියන්නේ දානෙ නේද? නැවලගේ ආහාර. ඊළඟට සේනාසනයක් තියෙනවා. සේනාසනයක් කියලා කියන්නේ ඉන්න කුටියක්. දැවලගේ මොනවද තියෙන්නේ? ගෙයක් තියෙනවා. ඊළඟට ඇඳුමක් ඇඳුම් තියෙන අපිට තියෙන චීවරයක්. ඒකට කියන්නේ අපිට චීවරය. එහෙනම් චීවර පින්නපාත, සේනාසන අනිත් එක බෙහෙත් ටික ඊලානප්පත්ති. ඔය ටික මූලික ටික නේද අපිට? දැන් ඒ ටික පරිහරණය කරනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළා මෙතන සිහිය නුවණ ඇතුව පරිහරණය කරන්න කියලා අපිට. නිවන් දකින්න නම් ආශ්‍රව නැත්තම් ඇති වෙනවා. දැන් අපි ආහාර ගමුකෝ. දැන් ආහාර ගත්තොත් එහෙම ආහාර ගත්තොත් එහෙම දැන් ආහාරයක් අපි කනකොට රසයි රසයි නියමයි කියලා හිතුවොත් ඊළඟ දවසෙත් අපිට ඒ විදිහට කන්න හිතේද නැද්ද? කන්න හිතෙනවනේ. දැන් භික්ෂුන් වහන්සේ නමකට දුන්න දෙයක් නේ අපි වළඳන්නේ. දැන් අපි පින්ඩපාතේ වඩිනවා. කවුරු හරි මොනවද කරන්නේ? පූජා කරනවද නැන්ද? පූජා කරනවා. ඒක දුන්නද නැන්ද අපිට? දුන්නා. ඔයගොල්ලෝ පොලේ ගිහිල්ලා දුන්නද කැමති ඒවා ගන්නවද? කල්පනා කළා බලන්න. හිතලා බලන්නකෝ. කැමැතිව ගන්නවාද කවුරුවත් දෙනවද? කැමැතිව ගන්නවා. ගන්නවා නම් එතන තණ්හා පෝෂණය වෙනවද නැද්ද එන? ආන් ඒකේ හරි ගැඹුරු තැනක් ඈ. එතකොට තණ්හාව පෝෂණය වෙන එතන. ඒ කියන්නේ ආශ්‍රව වැඩෙනවා. දැන් අපිට දුන්නු දේ එහි විදිහට ආහාරය අරගෙනත් බුදුහාමුදුරු දේශනා කරනවා. හෙටත් දැන් ඔන්න දැන් අපිට හොඳ ආහාරයක් හම්බුණා අහවල් ගෙදරින්. ඒ ගෙදර හොඳ රසහට හදනවා. ඒ හින්දා දැන් මට හිතෙන්නේ නැන්ද හෙටත් මට ඒ ගේ ගාවට යන්න. ඒ පාටකම්ම දෙනවා නම් මං හෙටත් එහෙ ගිහින් ගන්නවා. දැන් එහෙනම් මගේ ආශ්‍රව වැඩෙනවද නැද්ද? වැඩෙනවනේ. බුදුහාමුදුරේ දේශනා කරන මේ දුන්න ආහාරය මම මේ ආහාරය අනුභව කරන්නේ මොකේද කියලා හිතලා සිහියෙන් අලඳන්න කිව්වා. මොකද සිහිය තියෙන්නේ පටිසංකා යෝනිසෝ පින්න පාතම් පටිසේවානි. නේව දවායන මඳාය මේ ජවයට බලයට අලංකාරයට ඒකට නෙවෙයි මේක ගන්න මේ කය යන්තම් පවත්තාගෙන නිවන් දකින්න උපකාරයක් කරගන්න මේක. ඒ කියන්නේ දැන් දවල් 12න් පස්සේ වළඳන්නේ නැහනේ. එහෙනම් නවංච වේදනන්න උපාදිස්සාමි. ආයේ බඩගිනි වේදනා රැයට එනව නැත්තම්. ඒක නැති කරගන්න මේ දවල් කාන්නේම. හ්ම් ඒ නිසා මේක මේ පහසුවෙන් මට මේ බණ භාවනා කටයුතු කරගෙන යන්න. මේ ගන්නේ නමුත් ගෙදර ඉන්නකොට කොහොමද අපිට අම්මලා තාත්තලා බෙදුවේ ඉස්සර? අම්මලා විශේෂයෙන් මේක ඇස් දෙකට හොඳයි කිව්වා. මේක කොණ්ඩෙට හොඳයි කිව්වා. මේක හැමට හොඳයි කිව්වා කියලා එහෙම නේද බෙදලා කව ඔක්කොම කවවනවා. එතකොට ඒක ඒකෙන් අපේ භවය මොකද කියන්නේ? ආශ්‍රව වැඩිනවා. ඒ කන්නේ මර වැඩේට. එතකොට දැන් මෙතන කනකොට ප්‍රත්‍යක්ෂා කරලා නුවණින් විමසලයි ගන්නෙ. මම මේ වගේ ගන්න. තව ඉතින් අපි ගැඹුරින් ගත්තාම මේක ධාතු වශයෙන් මෙනෙහි කරනවා. මේක ඇවිල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු තියෙන්නේ. තාම මේක පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා. ආහාරේ පටික්කුල සංඥා මේ ඔක්කොම වමනේ බවටපත් වුණාට පස්සේ මුළු ඇඟම වමනෙන් හැදිලා තියෙන්නේ. ඒක තේරෙනවද? ඇඟ බඩේ ඇතුලේ තියෙන වමනේ නම් වමනේ නම් මුළු ඇඟේම ලේ බවටපත් වෙලා තියෙන. එහෙනම් ලේ වලින් ඔක්කොම හැදෙන්නේ. එහෙනම් ඔක්කොම මොනවාද? වමනේ ගොඩක්. ඉතින් මේවා නුවණෙන් පේනකොට අර ආහාරයේ තියෙන කිජුකම් මොකද වෙන්නේ? නැති වෙනවා. ඒතර ඒ පාත්‍රෙත් අපිට පේන මේක අර අනල වලඳන්න කියලා හොඳට. අන්නකොට අර ඔක්කොම පේනවා නේද? අර එකට නිකන් ගමනේ ගොඩක් වගේ තමයි නිකන් බඩ වගේනේ දැකපුවා. දැන් පාත්‍රය ඇතුළේ බලපුවාම ඈ ස්වාමීන් වහන්සේ නමක් වළඳනකොට හරි හොරෙන් බලන්නකො. එතකොට තේරෙයි <laughs> ඒක ඇදේ අපේ අර බඩ වගේ තමයි. <laughs> බඩ ඇතුලේ තියෙන වමනේ කොට තමයි. ඔකට හොදි ටිකක් දැම්මම හොඳටම තියෙනවා. ඉතින් එහෙමයි දෙන්නේ. ඔව් තියෙන අපිට ඔය ඔක්කොම එකට දාගෙන වළඳන මේ මේ දුතාංගිකුත් තියෙනවා. කැමති නම් එහෙමත් පුළුවන්. ඔක්කොම එකට දාලා වළඳනවා. කීරි පැණිද අරවල මේද පළතුරුද ඔක්කොම එකට දාලා. එතකොට හොයන්න පුළුවන් දහවල් එක කියලා. අන්න එහෙම තමයි ඒක ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට ආසව පටිසේවන. එහෙනම් ඔන්න ඒක ඇවිල්ලා මේ මොකද්ද ආහාරය. ඊළඟ ඇඳුම බලන්න අපිට ඇඳුම මේ තියෙන්නේ. මේක තියෙන්නේ අපිට මේ සීතල රස්නේ මේ ඒ වගේම වැස්ස පින්න ඒවයින් ආරක්ෂා වෙන්න. ඒ වගේම විලි වහ ගන්න. ඒතර ඇඳුම් අඳින්න කියලා කියන්නේ අපිට ඔන්නේ කාරණා දෙකට. මොකද ආරක්ෂාවටයි විලි වහ ගන්න. නමුත් සමාජයේ ඇඳුම් අඳිනකොට කොහොමද අඳින්නේ? ඒක නේ වල දන්නවනේ කොහොමද අඳින්නේ කියලා. එහෙනම් ඔන්න ඇඳුම් අඳිනකොට ඒක ඒක තුළින් අපිට ඒ තණ්හාව නැතිලා යනවා. දැන් මේ මේ සිවුරක් පොරවනකොට තින් සමානේ හොඳ මේ සාමාන්‍ය හරියටම කරොත් ඉතින් අවුරුදු 10ක් විතර පිරෙවි හැකි සිවුරක්. ඉතින් කොහොමද එතකොට? එතකොට ඒ ඒ ඒ ඒ චීවරේ එතකොට අපි නැවල අවුරුදු 10ක් එක ඇඳුමක් ඇඳුත් කොහොමද තියෙන්නේ? අවුරුදු 10 එක එක වෙලාවට එක එක කොච්චර මාරු කරනවද? එතකොට දැන් බලන්න අර ඇඳුම් වලට ඒ තියෙන තණ්හාවත් එක්ක එනේ ආශ්‍රය වැඩෙනවද නැන්ද? එතකොට අන්න ඒකයි බලන්නේ බුදුහාමුදුරු පුච්චර. ඊළඟට සේනාසනේ. මම මේ සේනාසනේ පරිහරණය කරන සීතල රස්නේ අර මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් ආරක්ෂා වෙලා මේ බණ භවනා කරගන්න පහසු වෙන්න. ඒ ඒ කුටියට යනකොට අපිට හිතන්න කියන. එළියට එනකොට හිතන්න කියලා කියන හැම සීහියේ. දැන් නිවසක් පරිහරණය කරන්නේ විශේෂයෙන් එහෙමද ටිකක් ඉතින් කාමරයක් වගේ ඉතින් බනවනා කරන්න තිබුණොත් එහෙම නැත්නම් ඉතින් ඒකේ පාටි දානවා මේවා කරනවා බජව දානවා ඈ කාමයන්ම තමයි ඔක ඇතුළේ තියෙන්නේ එතකොට ඒව හදලා තියෙන්නේ ඔය මේ සූත්‍ර දේශනාවල පෙන්නන මේ කාමයේ සඳහා මේ හදලා තියෙන්නේ කියලා නිවස් නිවස්වල කුටියක් හදන්නේ එහෙම නෙවෙයි නේද දැන් වෙනසක් තියෙනව නේද එහෙනම් දෙකේ අනුබහන්නකෝ එතන බෙහෙතුත් එහෙමයි දැන් බෙහෙත් සමහර කෙනෙක් කය වර්ධනය කරගන්න එහෙම එක එක බෙහෙත් බොනවා නේද? එහෙම නෙවෙයි අපිට බෙහෙත් බොන්න කියලා කියන්නේ මොකද්ද? මේ ලෙඩේ හොඳ කරගෙන නිවන් දකින්න. එහෙම නෙවෙයි අර හයිය ලැබ කියන්නේ කියන්නේ අපි හඳු රෝගී තත්ත්වයන් නිසා හයිය ලැබෙන්නේ ඒක වෙනම කතා නමුත් මේ අතිරේක ප්‍රතිලාභ සඳහා එහෙම කරන්නේ දැන් අර ඇඟ එහෙම හදාගන්න ළමයි එහෙම බොනවනේ දෙක එක පිටමින් බොනවා එක එක පිටි වර්ග බොනවා ළඟේ දරුවෝ එහෙම කරන ඇතිව. එතකොට ඒව බොන්නේ එතකොට අර මේක දන්නේ නැහැ නේද එතකොට. ඉතින් වැඩෙනවා අපේ. මේ මේ කය හදනවා එතන. එහෙනම් ඔන්න ඔය විදිහට ආශ්‍රව අය හතරෙන්ම අපිට අයින් කරන්න පුළුවන්. මේ පරිහරණය කරන ආසව පටිසේවනා ඊළඟට ආසව අදිවාසනා පහතබ්බා අදිවාසනා කියලා කියන්නේ ඉවසන්න ඕනේ කියලා කියනවා කෙලෙස්. එහෙනම් ඉවසන්න ඕනේ. මොනවාද ඉවසන්න කියන්නේ බඩගින්න ඉවසන්න කියලා කියනවා. දැන් මේ මේ ගමන යනකොට බඩගින්නක් ආවොත් මොකක් කරන්න කියන්නේ? ඉවසන්න. පිපාසය ඉවසන්න. දැන් ධර්ම කරුණු මෙනෙහි කර කර යනවා. පිපාසයි. දැන් වතුර හොයාගෙන යනවද නිවන හොයාගෙන යනවද? අන්න වතුර හොයාගෙන ගියොත් නිවන හොයාගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට උෂ්ණයක් වෙනවා. රස්නේ සීතලයි. අවුව වැස්ස ඈ වහිනවා දැන් භාවනා කරනකොට. නැත්තම් මෙනෙහි කරනකොට. අය දුවනවද? දුවන්නේ එතනම ඉන්නවා. මෙනෙහි කරන භික්ෂුන් වහන්සේ. හ්ම් වැස්සද අවුවද කියලා එහෙම එකක් නැහැ. හොඳ තැනක ඉස්සලා වාඩි වෙනවා. පස්සේ මතක තියන්න මදුරුව මැස්සෝ කෑවත් නැකිටින්නේ නැහැ. මෙනෙහි කර ඉවසන්න පුරුදු වෙනවා කාලයක් කරගෙන යනකොට. ඒ කියන්නේ සර්පෙක් ඇවිල්ලා දෂ්ට කරා ගෝනසෝ කෑවත් කූඹි කෑවත් ඉන්න පුළුවන් වෙනවා. ඒ තරම් ඉවසීම. අන්තිමට කියනවා මරණය තරම් වූ වේදනාව එනවා කියලා. නැවලට වාඩිලා ඉන්නකොට දැන් වේදනාව ඇවිල්ලා තියෙන්නේ නේ ටික ටික. නැවක ඔහොම ඔය හෙලෙවෙන්නවත් නැතුව හිටියොත් එහෙම චුට්ටක්වත් ඇඟිල්ලක්වත් වල්ලන්නේ නැතුව පය දෙකක් ඉදිරිය ඉඳලා ගන්න ගෙදර ගිහිල්ලා නිවන් දැකලා මිසක් නවතින්නේ මේ කයර තියෙන ඒ කියන්නේ Tamanට තේරෙනවා මේ කයර කොච්චරක් Taman තණ්හා කරනවද කියන එක ඒ කියන්නේ මොන තරම් වේදනාවක්ද මේ තියෙන්නේ. ඉවසන්න වෙනවා ඒක. මේ භාවනාවලදී ඉවසන්න වෙන ඒවා ගැඹුරට යනකොට. හැබැයි මුළු දප්පලෙන් දාන්න පුළුවන්ද? බෑ ප්‍රගුණ කරන්න. ටික ටික තියෙනවා මේකේ ලොකු ගමන. ආසව ආදිවාසනා පහතබ්බා. ඊළඟට ආසව පරිවර්ජනා පහතබ්බා කියලා වර්ජණය කරන්න කියලා කියනවා. සමහර දැන් අපිට කෙලෙස් ඇති වෙන තැන් තියෙනවානේ. වර්ජණය කරන්න. දැන් අපි දන්නවා කොහේ දැන් අපි දන්නා මං කැමති නම් සින්දු අහන්න සංගීත සම්දර්ශනයක් තියෙන තැනට ගියොත් මං එහෙනම් එතන සින්දු අහලා නටලා ඒකට යනවද නැද්ද යනවා එහෙනම් මං මොකද්ද කරන්න ඕනේ වර්ජනය කරන මං යන්නේ නැහැ ගියොත් මං අහු වෙනවා යන්නේ නැහැ වර්ජනය කරනවා අහවල් තැන කටුපඳුර තියෙනවා ගියොත් පෑගෙන කටු ඇයෙනා එහෙනම් මං යන්නේ හ්ම් අතන වලක් තියෙනවා එහෙනම් මම එතනින් යන්නේ වැටෙනවා මට හානි වෙනවා වර්ජනය කරනවා මේ වගේ පාප මිත්‍රයෝ ඉන්න ටික කාලයක් ওই පාප මිත්‍රයෝ ආශ්‍රය කරනකොට අපිත් දන්නේම නැතුව යනවද නැන්ද ඒ පස්සේ යනවා එහෙනම් අයින් කරන්න කියලා කියනවා තමන්ට වඩා අඩු අය කොහොමවත් ආශ්‍රය කරන්න එපා කියන ගුණධර්ම වලින් අනුකම්පා පිණිස ආශ්‍රය කරන්න කියනවා ඒගොල්ලන්ට ගුණධර්ම දියුණු කරගන්න සමාන ඉන්න කට්ටිය ආශ්‍රය කරන්න කියනවා තමන්ට වඩා ඉහළ ගුණධර්ම ඉන්න කට්ටිය පස්සෙන් ගිහලා ගුටි කකා ගියත් ආශ්‍රය කරන්න කියලා කියනවා ඒ තමන්ට ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා එහෙනම් වර්ජනය කරන්න කියලා කියනවා. අතහරින්න ඒ කෙලෙස් එන තැන් අතහැරලා අයින් වෙන්න කියලා කියනවා. ඒ වගේම ආසවා විනෝදනා පහතබ්බා කියලා තියෙනවා. විනෝදනා කියලා කියන්නේ දුරු කරනවා. ඒකේ දෝෂ දැකලා. දැන් හිතට එනවා කාම විතක් වෙනවා. එක එක රූප ශබ්ද ගැන එන කාම කැමැත්තක් වෙනවා. එහෙනම් ඒ කාම විතක් වෙනවා නම් එයා මොකද කරන්නේ? ඒවා දුරු කරනවා. කොහොමද නාදි වාසේති ඒක ඉවසන්නේ ඊගාන පජහති ඒක දුරු කරනවා විනෝදේති පැහැර කරනවා අභ්‍යන්ති කරෝති නැවත විනාශ කරලා දානවා අනභාවන් ගම්මේති කියලා කියන්නේ නැවත එන්න දෙන්නෙම නැති වෙන්නම දුරු කරනවා කාම විතක්කයක් ආවොත් ඒ වගේම ව්‍යාපාදයක් ආවොත් හිතට තරහක් ඒත් එහෙම කරනවා හිංසා පීඩය කරන හිතවිල්ලක් ආවොත් ඒත් කරනවා ඔය විදිහට දිගට එන්න දෙන්නේ නැහැ කාම විතක්ක ව්‍යාපාද විතක්ක හිංසා විතක් වලට. නැති එකට එන්න දෙන්නෙම නැහැ. තියෙන එකත් මොකද කරන්නේ? ගහලා කඩලා බිඳලා දාලා විනාශ කරලා දානවා. ඒක තමයි ආසවා විනෝදනා පහසබ්බ. නිකන් හිටියොත් වැඩෙනවද නැන්ද? වැඩෙනවා. මොකද නුවණින් මෙනෙහි කරේ නැත්නම් අහු වෙනවා. අවසාන එක විදිහට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ආසවා භාවනා පහතබ්බා කියලා. භාවනා කියලා කිය වචනේ මතක තියාගෙන ගොඩක් දෙනෙක් වරද්දා ගන්නවා. භාවනා කියන්නේ පරයන්කයක් බැඳගෙන ඇද්දක පියාගෙන කය ඍජුව තියාගෙන ඉන්නවා කියන එක. ඒක වැරදි. ඒක එක ඉරියව්වක් විතරයි. එහෙම ඉන්න කියලා තියෙන්නේ තානපාන සති භාවනාවට විතරයි. අනිත් ඒවාට එහෙම ඉන්න කියලා නෑ සතිපට්ඨාන සූත්‍රයේ. ඉඳගෙන හිටගෙන ඇවිදිනකොට කනකොට බොනකොට යනකොට එනකොට මේක වඩන්න පුළුවන්. ඒ වඩනකොට භාගතුන් වහන්සේ වෙනවා මේ භාවනාව කියලා කියන්නේ සති සම්බොජ්ජංගය වඩනවා කියන එක. සතිය වඩනවා. ඒ ධර්මයේ වඩනවා. මොකද මේ ධර්මයේ ධම්මවිචේ සම්පෝඥංගය. ඒතකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය වඩනවා. එදැස්සේ පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධි සම්පෝඥංගය. විරිය පස්සද්ධි සමාධි සම්පෝඥංගය. අවසාන උපේක්ඛා සම්පෝඥංගය දක්වා මේක දිනුනේ. ඉතින් බොජ්ජංග වඩන්න කියලා කියනවා කොහොමද? ඒක නිවන අරමුණු කරගෙන වඩන්න කියලා කියන්නේ. මොකක් අරමුණු කරගෙනද? නිවන අරමුණු කරගෙන වඩන්න. නිවන අරමු කරගෙන වඩනවා කියලා කියන්නේ විවේකය, කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය ඇසුරු කරගෙන විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, ඒ වගේම නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමකං කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් සිහිය වඩනවා කියලා කියන්නේ නිකම්ම නිකන් සිහිය වඩනවා කියන එක නෙවෙයි. සිහිය වඩනවා කියලා කියන්නේ අපේ මේ සතිය වඩනවා කියලා කියන්නේ ඒක නුවණත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. එතකොට ඒක තමයි සත්‍යයත් සම්පජඤ්ඤයත් කියලා කියයි. එතකොට සිහියේ වඩනකොට තමයි අපිට පේන්නේ මෙන්න මේ මේ ධර්මතාවල එකිනෙකට හේතුප්‍රත්‍ය වෙන ආකාරය පේනවා. එහෙම හේතුප්‍රත්‍ය වෙනකොට මේ හේතුප්‍රත්‍ය නිසාමයි හටගන්නේ. ඇති වෙලා නැති වෙලා යන ධර්මතා. ඒවා තේරෙනවා. මම ගොඩාක් විස්තර කරන්න ඕන කරුණු කාරණා. ඉතින් එහෙනම් මේ විදිහට ආශ්‍රව ප්‍රහාණය කරන ආකාර හතක් කියලා දුන්නා. ඒ හත තමයි ආස්වා, දස්සනා, පහතබ්බා. ආසවා සංවරා පහතබ්බා ආසවා පටිසේවනා පහතබ්බා ආසවා අදිවාසනා පහතබ්බා ආසවා පරිවර්ජනා පහතබ්බා ආසවා විනෝදනා පහතබ්බා ආසවා භාවනා පහතබ්බා කියලා ආකාර හතක් පෙන්වනවා මේ හත අනුව තමගේ ජීවිතේ හැඩගස්ස ගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කිමින් ධර්ම දේශනාව මෙතනින් නිමවටපත් කරනවා හොඳයි අප ධර්ම දේශනා කරමින් ඔබ ධර්ම ශ්‍රවණය කරමින් මහා කුසල් සම්භාරයක් ඔබ අපෑම කෙනෙක්ම ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා වූ සීල කුසලයන් පුණ්‍ය ශක්තියෙන් ඒ දායකත්වයේ දරපු ඒ පින්වත් පිරිසගේ ඒ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට කර ගැනීමට හේතු වාසනා වේවා. ඒ වගේම මේ සීල කුසලයන් පුණ්‍ය ශක්තියෙන් ඔබ අප නමින් මිය පරලෝකියා වූ සීල ඥාතීන්ටත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සියලු දෙවියන්ටත් අනුමෝදන් කරන අනුමෝදන් වේවා ඔබ අප සෑම සියලු දෙනාටම කෙලවර අමා මහ නිවනේ සැනසෙන්න මේ සියලු ශක්තියද හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති ස්තිරොදනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්ම වික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්ම කුසල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න කතා කරන්නා ගමිකාංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 සදහැවතුනි මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි. Thank you.